මහා ගෝපාලක සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍රකෝ භගවා බික්ඛෝ ආමන්තේසේ බික්ඛවෝති බදන්තේ තිතේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝ සොම් භගවා ඒතද ඕච ඒකාදසහි භික්ඛවේ අංගේ සමන්නාගතෝ ගෝපාලකෝ අභබ්බෝ ගෝගණං පරිහරිතුන් පාතිකත්තුම් කතමේහි ඒකාදසහි ඉද භික්ඛවේ ගෝපාලකෝ න රූපඤ්ඤෝ හෝති න ලක්ඛන කුසලෝ හෝති න ආශාටිකං ශාඨේතා හෝති න වනං පටිච්ඡා දේතා හෝති න දෝමං කත්තා හෝති න තිත්තං ඥානාති න පීඨං ඥානාති න වීතිං ඥානාති න ගෝචර කුසලෝ හෝති අනවශේෂ දෝහේච හෝති යේතේ උසභා ගෝපිතරෝ ගෝපරේ නායකාත් තේන අතිරේක පූජාය පූජේතා හෝති ඉමේහි කෝ දෙක්ඛවේ ඒකාදශහි අංගේහි සමන්නාගතෝ ගෝපාලකෝ අභබ්බෝ ගෝගණං පරිහරිතුන් පාතේ කත්තුං ඒවමේව කෝ දෙක්ඛවේ ඒකාදශහි ධම්මේහි සමන්නාගතෝ දෙක්ඛෝන් අභබ්බෝ ඉමස්මින් ධම්ම විනයේ වොද්ධින් විරොල්හිං වේපොල්ලං ආපජ්ජිතොං කතමේහි ඒකාදශහි ඉද බික්කවේ බික්ඛෝන රූපඤ්ඤෝ හෝති න ලක්ඛන කුසලෝ හෝති න ආශාටිකං සාඨේතා හෝති න වනං පටිච්චා දේතා හෝති න ධූමං කත්තා හෝති න චිත්තං ජානාති න පීතං ජානාති න වේතිං ජානාති න ගෝචර කුසලෝ හෝති අනවශේෂ දෝහේච හෝති යේතේ බික්ඛෝ රත්සඤ්ඤෝ චිරපබ්බජිතා සංඝ පිතරෝ සංඝ පරිනායකාත් තේන අතිරේක පූජාය පූජේතා හෝති කතංච බික්ඛවේ බික්ඛෝන රූපඤ්ඤෝ හෝති ඉද වික්ඛවේ දෙක්ඛෝ යං කිංච රූපං සබ්බං රූපං චත්තාරි මහා භූතානේ චතුන්නං ච මහා භූතානම් උපාදාය රූපන්ති යතහා භූතං නප්පජානාති එවං කෝ වික්ඛවේ වික්ඛෝන රූපඤ්ඤෝ හෝති කතං ච වික්ඛවේ වික්ඛෝන ලක්ඛන කුසලෝ හෝති ඉද දෙක්ඛවේ බික්ඛෝ කම්මලක්ඛනෝ බාලෝ කම්මලක්ඛනෝ පණ්ඩිතෝති යථා භූතං අපජානාති එවං කෝ බික්ඛවේ බික්ඛෝන ලක්ඛන කුසලෝ හෝති කතංච බික්ඛවේ බික්ඛෝන ආසාටිකං සාඨේතා හෝති ඉද බික්ඛවේ බික්ඛෝ uppannං කාම විතක්කං අදිවාසේති නප්පජාහතේ न විනෝදේති න බ්‍යන්ති කරෝති න අනභාවන් ගමේති uppannam ව්‍යාපාද විතක්කම් පේයාලම් uppannam vihinsa විතක්කම් පේයාලම් uppannු uppannē පාපකේ අකුසලේ ධම්මේ අදිවාසේති නප්පජහති න විනෝදේති න බ්‍යන්ති කරෝති නානභාවං ගමේති එවං කෝ භික්ඛවේ භික්ඛෝ න ආශාටිකං සාඨේතා හෝති කතංච භික්ඛවේ භික්ඛෝ න වනම් පටිච්ඡාදේතා හෝති ඉද භික්ඛවේ භික්ඛෝ චක්ඛුනාරෝපං දිස්වා නිමිත්තග්ගාහි හෝති අනුබෙන්ජනග්ගාහි යත්වාදිකරණමේනං චක්ඛුේන්ද්‍රයන් අසං උතං විහරන්තං අවිද්‍යා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස්ස වෙය්‍යොන් තස්ස සංවරාය න පටිපඤ්ඤති න රක්ඛති චක්ඛුේන්ද්‍රයන් චක්ඛුේන්ද්‍රයේන සංවරං ආපජ්ජති සෝතේන සද්දං සුත්වා තේයාලම් ගානේන ගන්ධං ගායත්වා තේයාලම් ජීවහාය රසං සායත්වා පෙය්‍යාලම් කායේන පොට්ටබ්බං පුසෙත්වා පෙය්‍යාලම් මනසා ධම්මං විඤ්ඤාය නිමිත්තග්ගාහේ හෝති අනුබ්බෙන්ජනග්ගාහේ යත්වාදි කරනමේනම් මනේන්ද්‍රියං අසංගතං විහරන්තං අවිද්‍යා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස්සවේයොන් තස්ස සංවරාය නපටිපඤ්ඤති නරක්ඛති මනේන්ද්‍රියං මනේන්ද්‍රියේන සංවරං ආපජ්ජති එවං කෝ භික්ඛවේ භික්ඛෝ නවනං පටිච්චා දේතා හෝති කතං ච භික්ඛවේ භික්ඛෝ න ධූමං කත්තා හෝති ඉද භික්ඛවේ භික්ඛෝ යථා සුතං යථා පරියත්තං ධම්මං න විස්තරේන පරේසං දේශේතා හෝති එවං කෝ භික්ඛවේ භික්ඛූන ධූමං කත්තා හෝති කතංච භික්ඛවේ භික්ඛූ නත්තිත්තං ඥානාති ඉද භික්ඛවේ භික්ඛෝ යේතේ භික්ඛෝ බහොස්සතා ආගතා ගමා ධම්මදරා විනය දරා මාතිකා දරාත් තේ කාලේන කාලම් උපසංකමෙත්වාන පරිපොච්ඡතින පරිපඤ්ඤති ඉදං භන්තේ කතං ඉමස්සකෝ අත්ථෝති තස්සතේ ආයස්මන්තෝ අවිවටඤ්ඤේව න විවරන්ති අනුත්ථානේ කතංචන උත්ථානේ කරොන්ති අනේක විහිතේසු ච සංඛාඨානීයේසු ධම්මේසු කංඛං න පටිවිනෝ දෙන්ති එවං කෝ භික්ඛවේ භික්ඛෝ නතිත්තං ජානාති කතංච භික්ඛවේ භික්ඛෝ නපීතං ඥානාති ඉද භික්ඛවේ භික්ඛෝ තථාගතප්පවේදිතේ ධම්ම විනයේ දේශියමානේ න ලබති අත්ථ වේදම් න ලබති ධම්ම වේදම් න ලබති ධම්මෝපසංහිතං පාමොජ්ජං එවං කෝ භික්ඛවේ භික්ඛෝ නපීතං ඥානාති කතංච භික්ඛවේ භික්ඛෝ නවීතිං ඥානාති ඉද භික්ඛවේ භික්ඛෝ අරියං අට්ඨංගිකං මග්ගං යථා භෝතං නප්පජානාති එවං කෝ භික්ඛවේ භික්ඛෝ නවීතිං ඥානාති කතංච භික්ඛවේ භික්ඛෝ න ගෝචර කුසලෝ හෝති ඉද භික්ෂවේ භික්ඛෝ චත්තාරෝ සතිපට්ඨානේ යථා භූතන්නප්පජානාති එවං කෝ භික්ඛවේ භික්ඛූන ගෝචර කුසලෝ හෝති කතංච භික්ඛවේ භික්ඛෝ අනවශේෂ දෝහි හෝති ඉද භික්ඛවේ භික්ඛුං ශ්‍රද්ධා ගහපතිකා අභිහට්ඨුං පවාරෙන්තේ චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චය බෙහෙසජ්ජ පරික්ඛාරේහි తත්‍ර වික්ඛෝන මත්තං ජානාති පටිග්ගහනාය එවං කෝ භික්ඛවේ භික්ඛෝ අනවශේෂ දෝහි හෝති කතංච භික්ඛවේ භික්ඛෝ යේතේ භික්ඛෝ තේරාරත්ථඤ්ඤෝ චිරපබ්බජිතා සංඝ පිතරෝ සංඝ පරිනායකා තේන අතිරේක පූජාය පූජේතා හෝති ඉද බික්ඛවේ බික්ඛෝ යේතේ බික්ඛෝ තේරා රත්ත්‍ඤ්ඤෝ චිරපබ්බජිතා සංඝ පිතරෝ සංඝ පරිනායකා තේසෝන මෙත්තං කාය කම්මං පච්චුපට්ඨාපේති ආවේ චේවරහෝච නමෙත්තං වචේ කම්මං පච්චෝ පට්ඨාපේති ආවේචේව රහෝච නමෙත්තං මනෝ කම්මං පච්චුපට්ඨාපේති ආවේචේව රහෝච එවං කෝ භික්ඛවේ භික්ඛු යේතේ භික්ඛෝ තේරා රත්ථඤ්ඤෝ චිරපබ්බජිතා සංඝ පිතරෝ සංඝ පරිනායකෝ තේන අතිරේක පූජාය පූජේතා හෝති ඉමේහි කෝ භික්ඛවේ ඒකාදසේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛෝ අභබ්බෝ ඉමස්මින් ධම්ම විනයේ බුද්ධින් විරොල්හං වේ පුල්ලම් ආපජ්ජිතුං ඒකාදශහි භික්ඛවේ අංගේහි සමන්නාගතෝ ගෝපාලකෝ බබ්බෝ ගෝගණං පරිහරිතුන් පාතේ කත්තුම් කතමේහි ඒකාදශහි ඉද භික්ඛවේ ගෝපාලකෝ රූපඤ්ඤෝ හෝතේ ලක්ඛන කුසලෝ හෝති ආශාටිකං සාඨේතා හෝති වනං පටිච්ඡාදේතා හෝති දුහමං කත්තා හෝති තිත්තං ජානාති පීතං ජානාති වීතිං ජානාති ගෝචර කුසලෝ හෝති සාවශේෂ දෝහේච හෝති යේතේ උසභා ගෝපිතරෝ ගෝපරිනාය කාතේ අතිරේක පූජාය පූජේතා හෝති ඉමේහි කෝ භික්ඛවේ ඒකාදශේ යංගේහි සමන්නාගතෝ ගෝපාලකෝ බබ්බෝ ගෝගණං පරිහරිතුන් පාතේ කත්තුං ඒවමේව කෝ භික්ඛවේ ඒකාදශෙහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛෝ බබ්බෝ ඉමස්මින් ධම්ම විනයේ බුද්ධින් විරෝල්හින් වේපුල්ලං ආපජ්ජිතුම් කතමේහි ඒකාදශෙහි ඉද බික්ඛවේ බික්ඛෝ රූපඤ්ඤෝ හෝති ලක්ඛන කුසලෝ හෝති ආශාටිකං සාඨේතා හෝති වනං පටිච්ඡාදේතා හෝති දෝමං කත්තා හෝති තිත්තං ජානාති පීතං ජානාති වීතිං ජානාති ගෝචර කුසලෝ හෝති සාවශේෂ දෝහේච හෝති යේතේ භික්ඛෝත්තේරා රත්සඤ්ඤෝ චිරපබ්බජිතා සංඝ පිතරෝ සංඝ පරිනායකෝ තේ අතිරේක පූජාය පූජේතා හෝති කතංච භික්ඛවේ භික්ඛෝ රූපඤ්ඤෝ හෝති ඉද භික්ඛවේ භික්ඛෝ යං කිංචි රූපං සබ්බං රූපං චත්තාරි මහා භූතානි චතුන්නං ච මහා භූතානං උපාදාය රූපන්ති යතහා භූතං පජානාති එවං කෝ භික්ඛවේ භික්ඛෝ රූපඤ්ඤෝ හෝති කතංච භික්ඛවේ භික්ඛෝ ලක්ඛන කුසලෝ හෝති ඉද භික්ඛවේ භික්ඛෝ කම්ම ලක්ඛනෝ බාලෝ කම්ම ලක්ඛනෝ පණ්ඩිතෝති යතහා භූතං පජානාති එවං කෝ භික්ඛවේ භික්ඛෝ ලක්ඛන කුසලෝ හෝති කතංච භික්ඛවේ භික්ඛෝ ආශාටිකං සාඨේතා හෝති ඉද භික්ඛවේ භික්ඛෝ uppannං කාමවිතක්ඛං නාදී වාසේති පජහති විනෝදේති ද්‍යන්තේ කරෝති අනභාවං ගමේති uppannං ව්‍යාපාද විතක්ඛං තේයාලම් uppannං විහිංසා විතක්ඛං තේයාලම් uppannuppanne papake akusale dhamme nādhi vāsēti pajahati vinodēti ධ්‍යන්තේ කරෝති අනභාවං ගමේති එවං කෝ භික්ඛවේ භික්ඛු ආශාටිකං සාටේතා හෝති කතංච භික්ඛවේ භික්ඛු වනං පටිච්චා දේතා හෝති ඉද භික්ඛවේ භික්ඛු චක්ඛුනා රූපං දිස්වාන නිමිත්තක් ගාහේ හෝති නානොබ්බ්‍යඤ්ජනක් ගාහේ යත්වාධිකරණමේනං චක්ඛු ඉන්ද්‍රියං අසංඋතං විහෙරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ස වෙය්‍යොන් තස්ස සංවරාය පටිපඤ්ඤති රක්ඛති චක්ඛුේන්ද්‍රියං චක්ඛුේන්ද්‍රියේ සංවරං ආපජ්ජති සෝතේන සද්දං සුත්වා තේයාලම් ගානේන ගන්ධං ගායෙත්වා තේයාලම් ජීවහාය රසං සායෙත්වා තේයාලම් කායේන පොට්ටබ්බං පුසිත්වා තේයාලම් මනසා ධම්මං විඤ්ඤාය නනිමිත්තක් ගාහේ හෝති නානොබ්බ්‍යංජනක් ගාහේ යත්වාදීකරණ මේනං මනේන්ද්‍රියං අසංවතං විහෙරන්තං අවිද්‍යා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස්සවේයොන් තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති මනේන්ද්‍රියං මනේන්ද්‍රියේ සංවරං ආපජ්ජති එවං කෝ භික්ඛවේ භික්ඛූ වනං පටිච්ඡාදේසා හෝති කතංච භික්ඛවේ භික්ඛූ දුහමං කත්තා හෝති ඉද භික්ඛවේ භික්ඛෝ යථා සුතං යථා පරිත්තං ධම්මං විත්තරේන පරේසං දේසේතා හෝති එවං කෝ භික්ඛවේ භික්ඛෝ දුහමං කත්තා හෝති කතංච භික්ඛවේ භික්ඛෝ තිත්තං ඥානාති ඉද භික්ඛවේ භික්ඛෝ යේතේ භික්ඛෝ බහොස්සතා ආගතා ගමා ධම්මදරා විනය දරා මාතිකා දරා තේ කාලේන කාලං උපසංකමිත්වා පරිපුච්ඡති පරිපඤ්ඤති ඉදං බන්තේ කතං ඉමස්සකෝ අත්ථෝති තස්ස තේ ආයස්මන්තෝ අවිවටඤ්ඤේව විවරන්තේ අනුත්ථානේ කතංච උත්ථානේ කරොන්තේ අනේක විහෙතේසු ච කංකට්ඨානීයේසු ධම්මේසු කංඛං පටිවිනෝදෙන්ති එවං කෝ භික්ඛවේ භික්ඛෝ තිත්තං ඥානාති කතංච භික්ඛවේ භික්ඛෝ පේතං ඥානාති ඉද භික්ඛවේ භික්ඛෝ තථාගතප්පවේදිතේ ධම්ම විනයේ දේශියමානේ ලබති අත්ථ වේදං ලබති ධම්මවේදම් ලබති ධම්මෝපසංහිතං පාමුජ්ජං එවං කෝ භික්ඛවේ භික්ඛෝ පේතං ජානාති කතංච භික්ඛවේ භික්ඛෝ වේතිං ජානාති ඉද භික්ඛවේ භික්ඛෝ අරියං අට්ඨංගිකං මග්ගං යථා භෝතං පජානාති එවං කෝ භික්ඛවේ භික්ඛෝ වේතිං ජානාති කතංච භික්ඛවේ භික්ඛෝ ගෝචර කුසලෝ හෝති ඉද භික්ඛවේ භික්ඛෝ චත්තාරෝ සතිපට්ඨානේ යථා භූතම් පජානාති එවං කෝ භික්ඛවේ භික්ඛෝ ගෝචර කුසලෝ හෝති කතංච භික්ඛවේ භික්ඛෝ සාවශේෂදෝහි හෝති ඉද භික්ඛවේ භික්ඛං සද්ධා ගහපතිකා අභිහට්ඨුම් පවාරෙන්ති චීවර පිණ්ඩපාත ගිලාන පච්චය බේසජ්ජ පරික්ඛාරේහි తත්‍ර බික්ඛෝ මත්සංජානාති පටිග්ගහනාය එවං කෝ භික්ඛවේ බික්ඛෝ සාවශේෂ දෝහි හෝති පතංච භික්ඛවේ බික්ඛෝ යේතේ බික්ඛෝ තේරාරත්ථඤ්ඤෝ චිරපබ්බජිතා සංඝ පිටරෝ සංඝ පරිනායකාත් තේ අතිරේක පූජාය පූජේතා හෝති ඉද බික්ඛවේ බික්ඛෝ යේතේ බික්ඛෝ තේරා රත්සඤ්ඤෝ චිරපබ්බජිතා සංඝ පිතරෝ සංඝ පරිනායකා තේසෝ මෙත්තං කාය කම්මං පච්චුට්ඨාපේති ආවේචේව රහෝච මෙත්තං වචේ කම්මං පච්චුපට්ඨාපේති ආවේචේව රහෝච මෙත්තං මනෝ කම්මං පච්චුප්පඨාපේති ආවේචේව රහෝච එවං කෝ භික්ඛවේ භික්ඛෝ යේතේ භික්ඛෝ තේරා රත්සඤ්ඤෝ චිරපබ්බජිතා සංඝ පිතරෝ සංඝ පරිනායකාතේ අතිරේක පූජාය පූජේතා හෝති ඉමේ කෝ භික්ඛවේ ඒකාදශේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛෝ බබ්බෝ ඉමස්මින් ධම්ම විනයේ බුද්ධින් විරෝල්හින් වේපොල්ලං ආපජ්ජතුන්ති ඉදම වෝච භගවා අත්තමනාසේ බික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති මහා ගෝපාලක සුත්තං තතියං